ආයිබුවන් සම්මා සම්බුදු සරණයි ඔබ හැම දිනාටම. ධම්ම හදය සාර කතිකාවත සාකච්ඡාමය වැඩසටහන් මාලාවේ සිකුරාදා දිනයට ඔබ වෙනුවෙන් අප ගෙනේන අභිධර්ම නිම්තර වැඩසටහන සමගයි ඔබ මේ එක්ව සිටින්නේ. අපි ලෝතර බුදු පියාණන් වහන්සේගේ 84000ක් වූ ශ්‍රී සද්ධර්මයේහි හරියඩක් නොයසේනම් 42000ක් ධර්මස්කන්ධය සමන්නාගත අභිධර්ම පිටකයේ කියන අමාරු අපහසු තේරුම් ගැනීමට තරමක් වෙහෙසිය යුතු කරුණු කාරණා ඊතා සරලව ඔබ වෙනුවෙන් විග්‍රහ කර දෙන අභිධර්ම පාඩමටයි දැන් ඔබේ අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. අපි තාමත්ම ගෞරවයෙන් নমස්කාර ආරාධනා කර සිටනවා පූජ්‍යපාද ඉඟුරුවත්තේ ධම්ම ගවේෂී ස්වාමින්ද්‍රයන් වහන්සේට අප හැම කෙරෙහි අනුකම්පාවෙන් අද අභිධර්ම පාඩමෙහි නියමිත කොටස අපට පහදා දෙන හැටියට අවසරයි ස්වාමින් වහන්සේ සම්බුද්ධෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි තුන් ලෝකාග්ඩු භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශිත පරමාර්ථ ධර්මයන් අපි මේ සාකච්ඡා කරන්නේ. ඒ අනුව අපේ පසුගිය දිනේදී සාකච්ඡා කළේ රූප කාණ්ඩයෙන් අනුතුරුව නිර්වාණය පිළිබඳව සාකච්ඡා කරලා කොටස එතනින් අවසන් කළා. ඊතර බුදුරජාණන් වහන්සේගේ ඒ අභිධර්මාරේ අභිධර්මයේ තුල අභිධර්මාර්ථ සංග්‍රහයට අනුරූපීව ඉන් අනුතුරුව දේශනා කරන්නේ අභිධර්මාර්ථ සංග්‍රහයේ සමුච්ඡය කාණ්ඩයේ වශයෙන් සඳහන් වන ධර්ම කොටාසයක්. ඉතින් මේ සමුච්ඡය කාණ්ඩය තුල දේශනා කරන ධර්මතාවය දේශනා කරන්නේ ද්වාසත්‍ත්‍ති විධා උත්තා වත්තු ධම්මා සලක්ඛනා තේ සංදාන යථායෝගං පවක්ඛාමි සමුච්චයං කියලා මෙහි මූලික වශයෙන් ආරම්භක ගාථාව දේශනා කරනවා. ඒතර මෙතනින් පෙන්වා දෙන්නේ ද්වාසත්‍ත්‍ති විධං උත්තා දැන් එතන කාරණා 72ක් පිළිබඳව දේශනා කරනවා. කියන්නේ යම් මෙතෙක් කාලයක් අපේ ඉගෙනගත් සියලු ධර්මයන් ධර්මයතා වශයෙන් ධර්ම 72ක් වශයෙන් දේශනා කරනවා. ඒතර ඒක තමයි ද්වාසත්‍යති විධං වුත්තා වත්තු ධම්මා සලක්ඛනා කියලා දේශනා කරේ. ඒතර ඊට අනුරූපීව තේසං දාන යතයෝගං පවක්ඛාමි සමුච්චයං අනුතුරුව මෙහි ස්වභාව ලක්ෂණයට අනුරූපීව ධර්මයන්ගේ පිඬු කිරීමක් සමුච්චය කියලා කියන්නේ පිඬු කිරීම කියන අර්ථයෙන්. ඒතර ධර්මයන්ගේ පිඬු කිරීමක් තමයි මෙම සංග්‍රහය තුළ දේශනා කරන්නේ. ඒතර අපේ දැන් මෙතෙක් ඉගෙනගත් සියලු ධර්මයන් පරමාර්ථ ධර්ම වශයෙන් අපි ඉගෙන ගත්තා 82ක් වශයෙන්. කියන්නේ 82ක් හැටියට කියනකොට අපි එතන සාකච්ඡා කරලා තියෙන්නේ සිතයි, චෛසික ධර්ම 52යි, රූප 28යි, නිර්වාණයයි කියන මේ 82. එතකොට ඒවා ස්වභාව ලක්ෂණ වශයෙන් මෙතනදී සාකච්ඡා කරන්නේ ධර්ම 72ක් වශයෙන්. ඉතින් මෙතන ධර්ම 72ක් හැටියට දේශනා කරන්නේ දැන් සිත සාමාන්‍යයෙන් අපි 89කට 121කට බෙදලා සාකච්ඡා කරා. නමුත් සිතේ ඒ ආකාරයේ ප්‍රභේදයන් විග්‍රහ කළාට දැන් සිතේ ස්වභාව ලක්ෂණ අනුව එකම ලක්ෂණයක් තමයි තියෙන්නේ. දැන් සිතේ ලක්ෂණයේ හැටියට පෙන්වා දෙන්නේ ආරම්මන විජානන ලක්ෂණං චිත්තං. ඒතර ආරම්මනේ දැන ගැනීම තමයි සිතේ ලක්ෂණය. ඒතර අපි දැන් සිත 121ක් හෝ 89ක් ගැන සාකච්ඡා කළා. ඒතර සිතේ හැම ලක්ෂණයකම නැත්නම් හැම සිතකම තිබුණ එකම ලක්ෂණයක් ඒ තමයි ආරම්මණය දැනගන්නීම දැනගන්නවා කියන අර්ථය. ඒතර ඒ අර්ථයෙන් මෙතනදී සිත එකක් හැටියට සාකච්ඡා කරමු. නමුත් චෛසික ධර්ම 52 වෙන්වෙන් වශයෙන් සාකච්ඡා කළේ ඔවුන්ගේ ස්වභාවයේ ලක්ෂණය කෘත්‍ය එකිනෙකාට වෙනස් වෙනවා. දැන් අපි සබ්බචිත්ත සාධාරණ චෛසික ධර්ම ගැන සාකච්ඡා කරනකොට දැන් වේදනා කියන දැන් පස්ස වේදනා දැන් පස්ස කියන චෛසික ධර්මයේ කෘත්‍යයට වඩා වේදනා කියන එකේ ස්වභාවය වෙනස් වෙනවා. සංඥාව වෙනම කෘත්‍යයක් තියෙනවා. අන්න ඒ අනුසාරයෙන් චෛසික ධර්ම 52ක් හැටියට සාකච්ඡා කරනවා. ඉන් අනුතුරුව රූප මෙතනදී 28ක් ගැන අපි සාකච්ඡා කළාට රූපයන් සමුච්ඡය කාණ්ඩයේදී මේ පිඬු කිරීම වශයෙන් කියනකොට මෙතන ගණන් ගන්නේ නිෂ්පන්න රූප 18ක් පමණයි. මේ අපි රූපයේ ඉගෙන ගන්නකොට සාකච්ඡා කළා නිප්පන්න රූප සහ අනිප්පන්න රූප කියලා. ඒතර එතන අපි නිප්පන්න රූප 18ක් සාකච්ඡා කළා. ඒතර මෙතනදී අයිති වෙන්නේ නිෂ්පන්න රූප 18 පමණයි. කියන්නේ මහා භූත රූප 4යි, ප්‍රසාද රූප 5යි, ඊපස්සේ විසේ රූප 4යි, භාව රූප 2යි, හදේ වත්තුවයි, ජීවිතේන්ද්‍රියයි, ආහාර රූපයයි. ඒව තමයි නිෂ්පන්න රූප 18. ඒතර ඒ 18යි ඊළඟට අසංකත ධාතුව නිර්වාණය. ඒතර මේ කාරණා 72 තමයි මෙතන මේ සංග්‍රහය තුල දේශනා කරන්න. එතනදී දැන් සිත් ගැන සාකච්ඡා කරනකොට අපේ මුලින්ම චිත්ත පරමාර්ථයේ හැටියට මේ සිත් 121 ඉගෙන ගත්තා. ඒ කියන්නේ රූපවචර, අරූපවචර, ලෝකෝත්තර, කාමාවචර වශයෙන් මේ සිත් ටික බෙදා දැක්වුවා. එතකොට දැන් ඒ චිත්ත කාණ්ඩයෙන් අනුතුරුව චෛසික ධර්ම ගැන සාකච්ඡා කළා. චෛසික ධර්ම වලින් අනුතුරුව අපි ඉගෙන ගත්තේ සම්ප්‍රයෝග සහ සංග්‍රහ ණය. දැන් එතනදිත් අපේ දැන් මේ සමුච්චය කාණ්ඩයේදී කෙරෙන මේ ඔක්කොම පිඬු කරලා දක්වන එක. ඒ නිසා මේ ධර්මතාව ගැන අවබෝධයක් Tamanට ඇති වෙන්න ඕන. කියන්නේ දැන් සම්ප්‍රයෝග සංග්‍රහ ණය ගැන කියනකොට අපි මුලින්ම ඉගෙන ගත්තා සංග්‍රහ ණය පිළිබඳව. ඊට පස්සේ සම්ප්‍රයෝග ණය. ඒතර සම්ප්‍රයෝග ණයේදී අපි ඉගෙනගෙන තියෙනවා ඒ ඒ සිතක් තුළ චෛසික ධර්ම යෙදෙන ආකාරය සහ එක චෛසිකයක් සිත්වල යෙදෙන ආකාරය පිළිබඳව. ඒ අනුව අපේ දැන් සබ්බචිත්ත සාධාරණ චෛසික ධර්මයන්ගේ සංග්‍රහය ඉගෙන ගන්නකොට දැන් අපි ඉගෙන ගත්ත සබ්බචිත්ත සාධාරණ චෛසික හැම සිතකම යෙදෙනවා. බෙහෙදයකින් තොරව. නමුත් එතන තියෙන එක සංග්‍රහයක් නේ. ඊට පස්සේ විතක්කාදී වශයෙන් තියෙන ප්‍රකීර්ණක චෛසික. ප්‍රකීර්ණක චෛසිකයන්ගේ ස්වභාවය ඊට වඩා වෙනස් වෙනවා. දැන් අපි විතක්කය පිළිබඳව ඉගෙන ගත්තා. විතක්කය යෙදෙන සිත් පිළිබඳව ඉගෙන ගත්තා. ඒතර විතක්කය සිත් 55ක යෙදෙනවා 66ක යෙදෙන්නේ විචාරය සිත් 66ක යෙදෙනවා 55ක යෙදෙන්නේ අධිමොක්ඛය සිත් 78ක යෙදෙනවා 11ක යෙදෙන්නේ මේ විදිහට අපි ඉගෙන ගත්තා. අතරේ ඒ සිත් මොනවාද කියලාත් අපි ඉගෙන ගත්තා. කියන්නේ දැන් විතක්කය සිත් 55ක යෙදෙනවා කියනකොට ඒ 55 අපි ඉගෙන ගත්තා. ඒ තමයි ද්විපංච විඥාන සිත් හැරුණකොට ඉතිරි කාමවචර සිත් 44 අපි ඉගෙනගෙන තියෙනවා. ඊට පස්සේ ප්‍රථම ධාන සිත්. මෙන්න මේවා තමයි විතක්කය යෙදෙන සිත් 55. කියන්නේ කාමවචර සිත් 44යි ද්විපංච විඥාන සිත් 10 හැරුණකොට ඊළඟට ප්‍රථම ධ්‍යාන සිත් 11 කියන මේ සිත් 55 විතක්කේ දෙනවා. ඉතිරි සිත් වලේ දෙන්නේ නැහැ. ඔය ආදි වශයෙන් ඉගෙන ගත්තා. සංප්‍රයෝගණය, ඉස්ප සංග්‍රහණයත් අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ අපේ සාකච්ඡා කළා දැන් අර හේතු කිච්ච ద్వාර ආරම්මන වත්තු කියලා ප්‍රකීර්ණක කාණ්ඩය තුල ලක්ෂණ හයක් වශයෙන් ඉගෙන ගත්තා. කියන්නේ දැන් හේතු වශයෙන් අපේ මේ ලෝභ ආදී ධර්ම හයක් ඉගෙන ගත්තා. කියන්නේ කුසල මූල සහ අකුසල මූල වශයෙන් මේ හේතු සංග්‍රහය තුල. ඒ අනුව ඒ හේතු සංග්‍රහයේදී අපි ඉගෙන ගත්තා ඒක හේතුක සිත්, ද්වි හේතුක සිත් සහ ත්‍රි හේතුක සිත් පිළිබඳව. මෙතනදී <clears throat> ඒක හේතුක සිත් වශයෙන් අපි සිත් දෙකක් පිළිබඳව ඉගෙන ගත්තා. ඒ තමයි මෝහ මූලික සිත් දෙක. ඒ වගේ මෝහය විතරක් ඉදෙනවා. ඊට පස්සේ ද්වි හේතුක සිත් වශයෙන් අපි ඉගෙන ගත්තා සිත් 22ක් පිළිබඳව. ඒ කියන්නේ වි හේතුක වශයෙන් අපි ඉගෙන ගත්තේ හේතු දෙකක් පමණක් යෙදෙන. කියන්නේ අකුසල් සිත් අතරින් ලෝභ මූල සිත් 8යි, දේශ මූල සිත් 2යි කියන සිත් 10යි. ඊට පස්සේ සෝබන සිත් 24 තුල යෙදෙන ඥාන විප්‍රයුක්ත සිත් 12ක් තියෙනවා. මතකයිනේ ඥාන විප්‍රයුක්ත සිත් 12. ඒතර ඥාන විප්‍රයුක්ත සිත් 12යි ඊළඟට අර මුලින් සාකච්ඡා කරපු සිත් ටිකයි එකතු කළාම එතන සිත් 22 ද්වි හේතුක සිත් කියලා අපි ඉගෙන ගත්තා. ඉතිරි සිත් 47 ත්‍රි හේතුක සිත් වශයෙන් ඉගෙන ගත්තා. ඒක හේතු සංග්‍රහයේදී. ඊට පස්සේ කිච්ච වශයෙන් කෘත්‍ය කොටසක් ඉගෙන ගත්තා. කෘත්‍ය 14ක් පිළිබඳව ඒ කියන්නේ ආභවාංග, ආවජ්ජන, දස්සන, සවන, ගායන, සායන, කුසන සම්පටිච්චන සම්තීරණ ගොත්තපන ජවන තදාරම්මන චුති පටිසංඛ්‍ය ඒකෙන් ආවර්ජන වශයෙන් සිත් දෙකක් ඉගෙනගත් ආවර්ජන පිටි වශයෙන් කියන්නේ පංචද්වාර ආවර්ජනය සහ මනෝද්වාර ආවර්ජනය කියන එක. එතකොට පංචද්වාර ආවර්ජනයේදී ආවර්ජන කෘත්‍ය කරන්නේ මනෝද්වාර ආවර්ජනයමයි කියන එකත් අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ භවාංග චුති සහ ප්‍රතිසන්දි වශයෙන් කෘත්‍ය තුනම සිදු කරන්නේ එකම සිත් කොට්ටාසයකින් කියන එක පිළිබඳවත් අපි ඉගෙන ගත්තා සිත් 19ක් පිළිබඳව. ඒ සිත් 19 හැටියට අපි ඉගෙන ගත්තේ දැන් අහේතුක සිත්වල එන සම්තිරණ සිත් දෙක. ඒ දෙකෙන් දුගති සහ සුගති ලෝකයන් තුල අහේතුක ප්‍රතිසන්දි ලබලා දෙනවා. ඊට පස්සේ මහා විපාක සිත් 8යි මහග්ගත විපාක 9යි. කියන මේ සිත් වලින් තමයි ප්‍රතිසන්දි භවාංග කෘත්‍ය සිදු කරන්නේ. ඒක කෘත් සංග්‍රහය දිගෙන ගත්තා. ඊළඟ අනුතුරුව හේතු කිච්ච ద్వාර. ద్వාර වශයෙන් අපේ ద్వාර හයක් පිළිබඳව ඉගෙන ගත්තා. ඒ ඒ ద్వාරවල පහළවන සිත්, ద్వාරික සිත් සහ ద్వාර විමුක්ත සිත් වශයෙන් ඉගෙන ගත්තා. කියන්නේ පංචද්වාරික වශයෙන් පංචද්වාරයේ තුල පහළවන සිත් අපි වෙනම ඉගෙන ගත්තා. දැන් චක්කුද්වාරයේ සිත් 44ක් පහළ වෙනවා කියලා අපි ඉගෙන ගත්තා. සෝතද්වාරයේ, ගාහනද්වාරයේ, ජීවහාද්වාර කායද්්වාර කියන මේ පංචද්වාරයේම 15 වෙනි සිත් 44 බැගින් මනෝද්වාරයේ 15 වෙනවා සිත් 67ක් අපි ඉගෙන ගත්තා. ඒතර එතන සඳහන් වෙන්නේ මේ ద్వාරයන්ට අනුරූපීව. ඊට පස්සේ ආරම්මන වශයෙන් ආරම්මන පිළිබඳව අපි ආරම්මන සංග්‍රහයේදී සාකච්ඡා කළා. ඊට පස්සේ හේතු කිච්ච ద్వාර ආරම්මන වත්තු. වත්තු සංග්‍රහයේදීත් වත්තු හයක් පිළිබඳව ඉගෙන ඒ වස්තු ඇසුරු කරගෙන පහළ වෙන සිත් සහ චෛතසික ධර්ම පිළිබඳව අපි සාකච්ඡා කළා. රූප කාණ්ඩයේදී මේ රූප 28 පිළිබඳව ඒකේ නොයෙකුත් ප්‍රභේදයන් අපි සාකච්ඡා කළා. නිර්වාණයේදී පරමාර්ථ වශයෙන් අසංකත ධාතුව පිළිබඳව සාකච්ඡා කළා. අන්නින් අනුතුරුව මේ ඉගෙනගත් සියලු ධර්මයන්ගේ සම්පින්ඩණය පිඬු කිරීම තමයි ඊළඟ පරිච්ඡේදයේ වෙන අද අපි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන සමුච්ඡය කාණ්ඩයේදී උගන්වන්නේ. ඊට සමුච්ඡය කාණ්ඩයේදී ප්‍රභේදය දක්වලා ඊළඟට පෙන්වා දෙනවා අකුසල සංඝහෝ කියලා පටන්ගෙන අකුසල සංඝහෝ කියලා අකුසල සංග්‍රහයක් තියෙනවා ඊට පස්සේ සමුච්ඡය සංග්‍රහයක් තියෙනවා බෝධි පාක්ෂික සංග්‍රහයක් තියෙනවා මේ විදිහට ආකාර හතරකින් සංග්‍රහ කරලා මේ සමුච්ඡය කාණ්ඩය උගන්වනවා. මේ සමුච්ඡය කාණ්ඩය තුල මුලින්ම උගන්වනවා අකුසල සංග්‍රහය කියලා කොටස. අකුසල සංග්‍රහෝ කියලා. ඊට පස්සේ අකුසල සංග්‍රහය තුල සාකච්ඡා කරන ප්‍රධාන වශයෙන් කරුණු 9ක් දක්වනවා. මේ අකුසල සංග්‍රහයේදී සාකච්ඡා කරන්නේ අකුසල ධර්ම ගැන පමණයි. ඒකද අපි අකුසල සංග්‍රහය කියන නම ඇහෙනකොටම අපිට පැහැදිලි මේකේ තියෙන අකුසල ධර්ම ගැන පමණයි කියන එක. ඒතර අකුසල සංග්‍රහය තුල කරුණු නමයක් දක්වනවා කියලා කියන්නේ ආශ්‍රව, ඕඝ, යෝග, නීවරණ, ග්‍රන්ථ, අනුසය, නීවරණ, උපාදාන, ක්ලේශ කියලා කරුණු නමයක් යටතේ මේ අකුසල සංග්‍රහය ගැන සාකච්ඡා කරනවා. ඒතර මේ අකුසල සංග්‍රහය තුලදී මුලින්ම දක්වන්නේ ආසව ධර්ම පිළිබඳව. ඒතර ආසව ධර්ම ගැන සාකච්ඡා කරනකොට මෙතන මුලින්ම ආශ්‍රව ධර්ම හතරක් පිළිබඳව උගන්වනවා. කාමාසවෝ, භවආසවෝ, ditthාසවෝ, අවිජ්ජාසවෝ එතට මෙතන දැන් ආශ්‍රව ධර්ම කියලා කියනකොට දැන් ආශ්‍රව වශයෙන් සඳහන් වන මේ ධර්මතාවය කුමක්ද කියලා ඊට පස්සේ විග්‍රහ කරනවා එතනදී පෙන්වා දෙන්නේ ආසවන්තීති ආසවා කියලා. එතන ආසවන්තීති ආසවා කියලා කියන්නේ මේ පැතිරී යන ස්වභාවයෙන්, ගලා යන ස්වභාවයෙන් යුක්ත වෙච්ච නිසා මේවාට ආසව කියලා කියනවා. එතකොට ඊළඟට අටුවාවේදී පැහැදිලි කරනවා කවර දිශාවකට පැතිරී යන ගලා යන ස්වභාවයක්ද. ඒතර මෙතනදී පෙන්වා දෙන්නේ දැන් අවීචයේ පටන් භවාග්‍රේ දක්වා නැත්තම් භවග්‍රේ සිට ගෝත්‍ර භූ චිත්තේ දක්වාම පැතිරී යන ස්වභාවයෙන් යුක්ත වෙච්ච ධර්මතාවය තමයි මෙතන ආසව කියලා දක්වන්නේ. ඊට අපි තේරුම් ගන්න ඕන මෙතන මේ අකුසල ධර්මයන් දැන් භවග්‍රේ සිට ගෝත්‍ර භූ චිත්තේ දක්වාම පැතිරී යනවා කියන එකෙන් අදහස් කලේ කවරක්ද කියන එක පිළිබඳ දැන් අකුසල සංග්‍රහය තුළ සාකච්ඡා කරන්නේ මේ අකුසල ධර්මතා ගැන පමණයි. එතකොට දැන් අවීචියට අවීචයේ ඉඳලා දැන් භවග්‍රයේ දක්වාම තියෙන මේ භූමියේ 31 ගැන සාකච්ඡා කරනකොට භවග්‍රය කියලා දක්වන්නේ නේව සංඥා නා සංඥා එතනේ. ඒතර කියන මේ ආශ්‍රව කියන ධර්ම නේව සංඥා නා සංඥායතනේ සිට. ඒතර කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් නේව සංඥා නා සංඥායතනය කියලා කියන්නේ කුසලයක විපාකයක් හැටියට ලබන ස්ථානයක්. කියන්නේ දැන් යම් කිසි කෙනෙක් අරූපවචර කුසල් හැටියට නේව සංඥා නා සංඥායතනෙ උපද්දවා ගත්තොත් දැන් ඒවන කුසල ධම්මා කියලා ඉති වෙන්නේ. ඒතකොට ඒක නා ඒක විපාකයක් හැටියට එහි ප්‍රතිසන්දිය ලබනවා. එතකොට දැන් ආශ්‍රව ධර්මයන්ගේ ස්වභාවය තමයි දැන් ඒ වගේ භවාග්‍රයේ සිටම මේක පැතිරෙනවා කියලා කියනවා. දැන් කවරක්ද තුරු මේකෙන් අදහස් කරන්නේ? මේකෙන් අදහස් කළේ දැන් අපි මේ සාකච්ඡා කරන මෙතන මේ කාම භව, ditthi, අවිජ්ජා කියන මේ ආශ්‍රව ධර්ම හතර දැන් අර අරූපවචර ධානයක් උපදවාගෙන එහි වාසය කරන කෙනා තුල පවතිනවා. දැන් ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ යම් කෙනෙක් අරූපවචර ධ්‍යාන මේ වගේ නේව සංඥා නාසඤ්ඤායතන ධ්‍යානෙ උපදවාගෙන එහි ප්‍රතිසන්දිය ලැබීම දැන් අන්‍ය දර්ශනයන් තුල විමුක්තිය හැටියට පෙන්වුවේ නේව සංඥා නාසඤ්ඤායතන මොකද එතනින් එහාට උපදින්න තැනක් නැහැ ඒක තමයි භවආග්‍රය යන්න තියෙන ඉහළම තැන ඒ නිසා ඒ අය විශ්වාස කරපු දේ තමයි මෙතන තමයි නිවන. ඒ මහා කල්ප 84000ක්. මේගොල්ලොන්ට පේන්නේ මෙතනින් චුත වෙනවා කියලා. ඇයි දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ ශාසනයෙන් පරිබාහිර ඉන්න අයට අතීතයේ පිළිබඳව පේනවා නම් පේන්නේ කල්ප 40000යි. අනාගතයේ කල්ප 40000යි කියන්නේ කල්ප 80000ක් විතරයි බලන්න පුළුවන් වෙන්නේ කියලා. ඒතර දැන් නේව සංඥා නාසඤ්ඤායතනෙ උපදවාගත්ත කෙනාට එයා දැන් කොහොමද පංචම අධ්‍යාන උපදවාගෙනනේ ඉදිරියට යන්නේ. පංචම අධ්‍යාන උපදවාගෙන ඒ පංචම ධානය තුලින් ධානයට සමවැදිලා අභිඥා චිත්ති උපදවාගත්ත කෙනාට පුළුවන්කමක් ලැබෙනවා අතීතයේ දකින්න අනාගතයේ දකින්න පුළුවන්. හැබැයි සීමාන්තිකයි. කියන්නේ මහා කල්ප 40000ක් පමණයි. ඉතින් කියන එතකොට දැන් මේ අරූපවචර බ්‍රහ්ම ලෝකෙ ඉපදිච්ච කෙනාට කල්ප 40000ක් අනාගතයට බලනකොට එයා ඉන්නවා පේනවා. එතනින් එහාට පේන්නේ නැති නිසා එයා හිතපු දේ තමයි මේක තමයි නිවන ලෝකයේ කෙලවර. ඉතින් කියනවා මේක ඉපදිච්ච කෙනා මේ ගත කරන කාලය නිෂ්ප්‍රයෝජනයි කියලා කියනවා. ඒ කිසිම දෙයක් කරගන්න පුළුවන් කමක් නැති නිසා. මොකද එයා දෘෂ්ටියකට අහු වෙලා ඉන්නේ මේක තමයි ඒකාන්තයෙන් නිවුණු තැන කියලා. ඉතින් එතකොට අන්න එතන තියෙන්නේ ආශ්‍රව ධර්මයක් තියෙන්නේ. ක්ලේශ ධර්මයක් තියෙන්නේ. අකුසලයක්. අන්න එතන ඉඳලා ඊට පස්සේ කියන ගෝත්‍ර භූ චිත්තේ දක්වා එතන ගෝත්‍ර භූචිත්තය කියලා කියන්නේ දැන් සෝවාන් මාර්ගසිත උපදින්නට పూర్වයෙන් පහළවන සිතක් තමයි ගෝත්‍ර භූචිත්තය කියලා කියන්නේ. ඒක අපිට පහළවෙන මේ මහා කුසල් සිත් අට අතරින් ඥාන සංපයුක්ත සිතක් තමයි පහළ වෙන්නේ ගෝත්‍ර භූචිත්තයේ හැටියට. එතකොට ඒ දක්වාම දැන් ගෝත්‍ර භූචිත්තයෙන් අනුතුරුව පහළ වෙන්නේ සෝවාන් මාර්ගසිත. ඉතින් කියන මේ භවග්‍රේ පටන් මේ ගෝත්‍ර භූචිත්තය දක්වාම මේ ආශ්‍රවයෝ කියන දේවල් ගලාගෙන යනවා කියලා කියනවා. ඉතින් අන්න ඒ වගේ මේ ආශ්‍රව හතරක් තමයි මෙතන කාම ආසව, භව ආසව, ditthාසව, අවිජ්ජාසව හැටියට පෙන්වන්නේ. ඊට පස්සේ පෙන්වා දෙනවා ඇයි මේවාට ආසව කියලා කියන්නේ කියලා තවත් හේතුවක් දක්වනවා. මේවට ආසව කියලා දක්වන්න තවත් හේතුවක් කියනවා. දැන් පල්ලුණු ස්වභාවයෙන් යුක්ත නිසා කෙනාට. ඒ කියන්නේ දැන් යම් දෙයක් පල්ලුණු ස්වභාවයෙන් යුක්ත දේවල්. ඒ කියන්නේ දැන් ඉස්සර කාලේ අනුව මේක අටුවාවල විස්තර කරන්නේ. දැන් ඉස්සර මිනිස්සු නොයෙකුත් ගස්වල කොළ, පොතු, පළතුරු වර්ග එකතු කරලා පල් කරනවා. පල් කරලා ඒව පානය කරනවා. පානය කරාට පස්සේ මත් වෙනවා. ඒ මත් වෙච්ච කෙනාට මේ කුසල්, මේ අකුසල්, මේ යහපත, මේ අයහපත කියලා තෝරගන්න බැරි වෙනවා කියලා කියනවා. ඒතර අන්න ඒ වගේ පල්වුණු ස්වභාවයෙන් යුක්ත වෙච්ච කොට්ටාසයක් නිසා මේවට ආසව කියලා කියනවා. එතකොට ඒවා කොතෙක් කාලයක්ද කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනකොට කියන්නේ මේක දැන් දැන් මෙතන කාමාසව, භවාසව, ditthාසව, අවිජ්ජාසව හැටියට කරුණු හතරක් දැක්ුවාට ධර්මතා වශයෙන් තියෙන්නේ කාරණා තුනක් පමණයි. ඒ කියන්නේ සමුච්ඡය කාණ්ඩය කියලා කිව්වේ මේක ඒකයි පිඬුකොට දක්වනවා. දැන් කාමාසව කියලා කියන්නේ ලෝභ චෛසිකය. නේ කාමාසව කියන්නේ ලෝභ චෛසිකය. භවාසව කියලා කියන්නේ ලෝභ චෛසිකය. දිත්තාසව කියලා කියන්නේ දිට්ඨිය ඒක අකුසල චෛසික ධර්මයක්. අවිජ්ජාසව කියලා කියන්නේ මෝහය. එතන ධර්මතා වශයෙන් තියෙන ධර්මතා තුනක්. නමුත් ඒකේ බෙදීම් වශයෙන් සත්වයා තුළ පහළ වන ආකාරයන් අනුව තමයි මෙතන හතරක් වශයෙන් දක්වලා තියෙන්නේ. ඉතින් කියනවා දැන් මේ ලෝභය, ditthිය, මෝහය කියන මේ අකුසල ධර්ම සත්වයා තුළ හට නොගෙන තිබුණේ කවද්ද කියලා දවසක් පනවන්න බෑ කියලා කියනවා. දැන් ඒකට බුදුහොඳට පෙන්න අනමතග්ගෝයන් වික්කවේ කියලානේ. අනවරාග්නිකයි කියලා කියනවා. අසවල් දවසේ මේ ලෝභය හටගත්තා. ඊට පස්සේ ditthිය හටගත්තා. මෝහය හටගත්තා කියලා පනවන්න බෑ කියලා කියනවා. ඉතින් ඒතරේ කල්ප ගණන් సంతානය තුළ මේවා පල්වෙවි තියෙන්නේ. ඒතර දැන් අපි මේ බණ අහන වෙලාවෙත් අපි තුල ලෝභය තියෙනවා. ditthිය, මෝහය කියන මේ ඔක්කොම තියෙනවා. එතකොට කියනවා දැන් මේකට పూర్ව කොනක් පනවන්න බෑ, දකින්න බෑ කියලා කිව්වේ කවරක් නිසාද? ඒතර කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ දකින්න බැරි කොනක් තියනවාද කියලා. එහෙම එකක් නෙමෙයි මෙතන කියන්නේ. දකින්න බැරි කොනක් තියනවා කියන අර්ථයෙන් නෙවෙයි දකින්නට කොනක් නැති නිසා. ඒ කියන්නේ දැන් අපි හිතුවොත් දැන් මේ ජීවිතයේ මේ ලෝභ, ditthi, මෝහ කියන මේ දේවල් පටන් ගත්ත කොනක් නැහැ කියන්න බෑ කියලා කියන්නේ පටන් ගත්ත දවසක් නැති නිසා. ඒක මේකේ අන්න එදා ඒ තාක් සිට මේ දක්වාම సంతානය තුල මේ ලෝභ, ditthi, මෝහ කියන දේවල් පල්වෙවි පල්වෙවි තියෙනවා. ඒතර ඒ වගේ ස්වභාවය තමයි මේ සත්වයෝ අපි ඉගෙනගෙන තියෙන අකුසල චෛසික ධර්ම අකුසලයෙන් කෙරෙන්නේම Tamanට අයහපතක් වයි. ඒතර මේ ආශ්‍රවයන් හේතු කොටගෙන කියන සත්වයෝ මේ හැමතැනම සැරිසරනවා. ඒ භවයන් තුල දුක් විපාකයන් ලබනවා කියලා පෙන්වනවා. ඒතර දැන් මෙතන කාමාසව කියලා හඳුන්වන්නේ මේ බාහිරා ලෝකායේ विद्यमान වන රූපාදී ආරම්මණයන් කෙරෙහි ඇතිවන ලෝභ සහගත ස්වභාවය තමයි මෙතන කාමාසව කියලා හඳුන්වන්නේ. ඉතින් කියන මේ කාමාසව කියන දෙයට අහු වුණොත් මොකද වෙන්නේ? කියන කාමාසව කියන දෙයට අහු වුණොත් එහෙම එයාට මිදෙන්න බැරි වෙනවා කියනවා. ඒ කියන්නේ දැන් කාම රාගය නැත්නම් කාමාසව කියන මේ ක්ලේශ ධර්මයේ సంతානය තුල विद्यमान වුණොත් ඒකෙන් මේ කාම සුගති භූමියකටවත් පැමිණෙන්න බෑ කියලා කියනවා. යන්නෙම දුගතියටමයි කියලා කියනවා. ඉතින් යන්නේ ඒ අනුව තමයි මේවා මේ ආසව කියලා දක්වලා තියෙන්නේ. ඊට පස්සේ භාසව හැටියට පෙන්වා දෙන්නේ දැන් ඒත් පෙන්වා දෙන්නේ ලෝභයමයි. දැන් ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ දැන් කාම භව, රූප භව, අරූප භව කියලා මේ භව තුනේදිම ඇති වෙන්නේ මේ භවාසව කියන ලෝභ චෛසිකයමයි. කියන්නේ දැන් කාම ලෝකයන් ගැන කලකිරිච්ච කෙනා කාම ලෝකය ඉක්මවන්න ඕන කියලා ඒ පිළිබඳව කලකිරිලා රූපවචර අරූපවචර ධ්‍යාන උපද්දවනවා. ඒතර එයාට එතනදී යටපත් වෙලා තියෙන්නේ මේ කාම ලෝකයේ පිළිබඳව තියෙන ආසාව විතරයි. කාම භවය පිළිබඳව තියෙන ලෝභය විතරයි යටපත් වෙලා තියෙන්නේ. නමුත් රූප රාග අරූප රාග වශයෙන් එන්නේ ලෝභ චෛසිකයමයි. ඒවට තමයි අර අරූප භව කාම භවයන් තුල උපදින්න කෙනෙක්ට උපනිශ්‍රේ වෙන්නේ ඒත් ලෝභයමයි. ඒ කියන්නේ දැන් කෙනෙක් රූප ලෝකයක් තුල ප්‍රතිසන්දිය ලබනකොට එයා තුල කැමැත්තක් තියෙනවා රූප ලෝකය හොඳයි කියලා. අරූප ලෝකයේ ප්‍රතිසන්දිය ලබන්න ධ්‍යාන උපදවාගත්ත කෙනාට කැමැත්තක් තියෙනවා මේ භවය හොඳයි කියලා. එතකොට සත්වයාගේ ස්වභාවය තමයි ප්‍රතිසන්දිය ලැබූ තැන යහපත් ආකාරයෙන් ග්‍රහණය කරගන්න. ඒක අවිද්‍යාව නිසා වෙන කාර්යයක්. මෝහය නිසා. කියන්නේ දැන් රූප භවයේ අරූප භවයේ ආදීනමේ දකින්න බැරි නිසා තමයි එයා ඒවට ඇලුම් කරන්නේ. ඒතර යම් තැනකදී අපි යම් කිසි භවයකට ඇලුම් කරනවා නම් ඒ භවයට ඇලුම් කරන්නේම මෝහය තියෙන නිසා. ඒතර ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ ලෝභය යම් තැනක තියෙනවා නම් ඒ ලෝභය තියෙන තැන අනිවාර්යයෙන්ම මෝහයක් තියෙනවා. ඒක පැහැදිලි අපි දැන් ලෝභ මූලික සිත් පිළිබඳව ඉගෙන ගන්නකොට ඉගෙන ගත්තා ලෝභ මූලික සිතේ යෙදෙන චෛසික ධර්ම. එතකොට අපි ඉගෙන ගත්තේ අන්‍ය සමාන චෛසික ධර්ම 13 මත් යෙදෙනවා. ඊළඟට අකුසල චෛසික අතරින් මෝහ චතුස්කයේ යෙදෙනවා. ඒවට කියන සබ්බා කුසල සාධාරණ චෛසික කියන මෝහය අහිරිකේ අනුත්ප්පේ උද්දච්චය කියන හතරත් යෙදුනා. මේක ලෝභ මූලික සිතක් නිසා දැන් පටිගත සම්පයුක්තයිනයි ලෝභයයි දිට්ඨියයි යෙදුණා. එහෙනම් යම් වෙලාවක මේ සිතේ ලෝභය තියෙනවා නම් ඒ ලෝභය හටගත්නේ මෝහය තියෙන නිසාමයි. ඒ නිසා ලෝභයයි මෝහයයි කියන දෙක මෙතන තියෙනවා. ඉතින් ඒ වගේ සංග්‍රහයක් තමයි මෙතනදී මේ පෙන්වා දෙන්නේ. ඉතින් එතකොට අපිට යම් වෙලාවක රූප අරූප ලෝකයන් තුල ප්‍රතිසන්දේ ලැබීමේ ආසාවක් තියෙනවා නම් කැමැත්තක් තියෙනවා නම් අන්න ඒකට කියනවා භවාසව කියලා කියනවා. ඉතින් ඒකත් අකුසලයක්. ඊට පස්සේ දිඨාසව දිඨාසව කියලා පෙන්වා දෙන්නේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය ඇතුළුව තියෙන අනිකුත් හැම දෘෂ්ටියක්ම සාසත උච්ඡේද අනේකාන්ත කියන මේ හැම දෘෂ්ටියක්ම මේකට අදාළ වෙනවා. ඒ කියන්නේ ලෝකය සම්බන්ධයෙන් ජීවිතය සම්බන්ධයෙන් Tamanට තියෙන අනවබෝධය දෘෂ්ටිගත වීම. අපි මීට පෙරත් ඒ ගැන සාකච්ඡා කරලා තියෙන නිසා දීර්ඝ වශයෙන් අවශ්‍ය වෙන්නේ නැහැ සාකච්ඡා. ඊට පස්සේ අවිජ්ජාස කියලා කිව්වේ මේ චතුරාර්ය සත්‍ය ආදී සත්‍ය ධර්මයන් දකින්නට නොදී සිත ආවරණය කරන මෝහ චෛසිකේ තමයි මෙතන අවිද්‍යාව හැටියට පෙන්වා දුන්නේ. ඉතින් ඒතර බුදුරජාණන් වහන්සේ මේ අකුසල සංග්‍රහයේදී දැන් ආසව හතරක් පෙන්වා දෙනවා. ඊට පස්සේ පෙන්වා දෙන්නේ ඕඝ. ඕඝ හැටියට ධර්ම හතරක් පෙන්වනවා. එතන පෙන්වා දෙන්නේ කාම ඕඝ, භවෝග, ditthiyෝග, අවිජ්ජාෝග කියලා. ඊට පස්සේ පෙන්වා දෙන්නේ යෝග. යෝග වශයෙන් පෙන්වා දෙන්නේ ඒ හතරමයි. නේ? කාම, භව, ditthi, අවිජ්ජා කියන. ඒතර කුමක්ද මේ වාගේ තියෙන වෙනස? දැන් ඕග කා දැන් අපි ඕග හතරක් ගැන සාකච්ඡා කරනකොට ඕගයන්ගෙන් සිදු කරන්නේ ඕග කියලා කියන සැඩ පහරට කියන නමක්. ඕග කියලා වේගයෙන් ගලාගෙන යන සැඩ පහරක්. ඒතර සැඩ පහරට යමක් හසු වුණොත් කොමක්ද වෙන්නේ? ඒක කියන ගංගාවක සැඩ පහරකට හසු වුණොත් නම් ඒක අතරක් නැර සාගරයටම ගලාගෙන ගිහිල්ලා ඒකෙන් පතුලටම கிඳා බැසලා ලොකු විනාශයක් ඇති කරනවා කියලා කියනවා. ඉතින් එතකොට දැන් ඒ වගේ සැඩ පහරවල් හතරක් තමයි මේ කාම භව දිට්ටි අවිජ්ජා කියලා කියන්නේ. ඒතර ඒකෙන් සත්වයා කිනම් ඉහළ තැනක හිටියා. එයාව නැවතත් පහළටම කිඳා බස්සන්න පුළුවන් කියන මේ ඕග හතරට. දැන් ඒකට නිදර්ශනයක් හැටියට සංයුත්ත නිකායේ තියෙන සූත්‍රයක් දාරුක්ඛන්දෝපම සූත්‍රය කියලා ආසිවිස වග්ගයේ. මේ දාරුක්ඛන්දෝපම සූත්‍රයේදී දවසක් බුදුරජාණන් වහන්සේ මේ අයෝධ්‍යා නගරයේ ගංගාවක් අසබඩ වික්ෂුන් වහන්සේලාත් එක්ක ඉන්නකොට පේනවා මේ විශාල දර කොටයක් මේ සැඩ පහලට හසු වෙලා ගහගෙන යනවා. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහන මහණෙනි නුඹලට පේනවද මේ විශාල දර කඳ වේගයෙන් පහලට ගලාගෙන යනවා. ඊට පස්සේ එසේ භාග්‍යවතුන් වහන්සේ කියලා පිළිතුරු දුන්නාට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මහණෙනි මේ ගසාගෙන යන දර කඩ කියනවා එතරට ගැසෙවෙත් නැත්තම් මෙතරට ගැසෙවෙත් නැත්තම් මිනිසුන් විසින් ගත්තෙත් නැත්නම් නොමිනිසුන් විසින් ගත්තෙත් නැත්නම් ගොඩට ගැසුවෙත් නැත්නම් ඒ වගේම යටට கிඳා බැස්සෙත් නැත්නම් ඒ වගේම ජලයට හසු වෙලා කුණු වෙලා ගියේ නැත්නම් මේක ඒකාන්තයෙන්ම මහා සාගරයෙන් තමයි නවතින්නේ කියලා කියනවා. ඒ කියන්නේ මහා සාගරයට ගිහිල්ලා ඒක සූර්ය වලට අහු වෙලා ලොකු විනාශයක් ඇති කරනවා කියලා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන මහණෙනි මේ සාංශාරික සත්වයා කියන්නේත් මේ වගේ සැඩ පහරකට හසුව ගසාගෙන යන පිරිසක්. එතකොට ගසාගෙන යන පිරිස අතරේ කින යම් කෙනෙක් මේ ධර්මයේ තුල භ්‍රමචර්යාවේ යෙදෙමින් ධර්මයේ තුල හැසිරෙනවා නම් මේ හැසිරෙන කෙනාත් හරියට මේ ගසාගෙන යන දරකඩ වගේ කියලා කියනවා. ඒතර මේ ගසාගෙන යන දරකඩකට සමාන කරපු මේ පුද්ගලයා කෙනා එතරට ගැසුවෙත් නැත්නම් මෙතරට ගැසුවෙත් නැත්නම් ගොඩට ගැසුවෙත් නැත්නම් මිනිස්සුන් ගත්තේ නැත්නම් නොමිනිසුන් ගත්තේ නැත්නම් ඒ වගේම කිඳා බැස්සේ නැත්නම් කුණුනේ නැත්නම් ඒකාන්තයෙන්ම විමුක්තිය කියන නිවනටම යනවා කියලා කියනවා. ඊට පස්සේ එතන හිටපු භික්ෂුවක් මෙසා සිට භාග්‍යවතුන් වහන්සේ මේ කියපු දේවල් වල අර්ථය මොකක්ද? දැන් එතෙර මෙතෙර කියලා බුහන්සේ දේශනා කරපු දේ තුන. ඉතින් කියනවා මහාන එතෙර මෙතර හැටියට පෙන්වුවේ ආධ්‍යාත්මික ආයතන 6යි බාහිර ආයතන 6යි. මෙතර කියලා පෙන්වුවේ චක්කු, සෝත, ගාන, જીවහා, කාය, මන කියන 6 මෙතර. එතර කියලා පෙන්වුවේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම ආයතන 6ට හසු වුණොත් යන්නේ නැහැ කියලා කියනවා නිවන කරා. මුලාවටපත් වෙනවා. ඊට පස්සේ කියනවා එතෙර. එතෙර කියලා කියන්නේ බාහිර ධර්ම, රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම. කියනන්නේ ඒවාට යම් කෙනෙක් හසු වුණේ නැත්තම් ඒකාන්තයෙන්ම නිවන කරාම යනවා. හරියට මේ කොටේ සාගරය කරා යනවා වගේ කියලා කියනවා. ඒක හරියට මෙතෙර වගේ කියනවා. ඊට පස්සේ කියනවා ගොඩට ගැසුවේ නැත්තම් එතන ගොඩට ගැසුවේ නැත්තම් කියලා රශ්මිමානය වගේ දේවල් එතන පෙන්වා දෙනවා. ඊට පස්සේ කියනවා දැන් මේ ගසාගෙන යන කොටය මිනිසුන් ගත්තෙත් නැත්තම් ගොඩට. ඒතර මිනිසුන් ගත්තේ නැත්තම් කියලා කිව්වේ දැන් යම් කෙනෙක් නිවන් මාර්ගය තුල හසවනවා මිනිසුන්ට. කියන්නේ මිනිසුන්ට හසවනවා කියලා කියන්නේ. දැන් අපි හිතමු මේ මිනිසුන් දැන් නිවන් මාර්ගේ යන කෙනා අනිත් අයත් එක්ක එකතු වෙලා බාහිර ලෝකයේ ඉන්න අය දුක් වෙනකොට එයත් දුක් වෙනවනම් සතුට වෙනකොට එයත් මේ සතුට වෙනවනම් කියන අන්න මිනිසු විසින් ගත්තා කියලා කියනවා. ඊට පස්සේ නොමිනිසුන් විසින් ගත්තේ නැත්තා. එතන නොමිනිසුන් කියලා කිව්වේ යම් කෙනෙක් භ්‍රමචාරියාවේ හැසිරෙනවා මම මේ රක්නා සීලයෙන් මේ සමාධියෙන් මේ ප්‍රඥාවෙන් යම්කිසි එක්තරා දේවනිකායක හෝ එක්ක බ්‍රහ්ම ලෝකයක හෝ උපදින්න ඕන කියලා ප්‍රාර්ථනා අන්න ඒක හරියට නොමිනිසුන් විසින් ගත්තා වගේ කියලා කියනවා. එයත් නිවනට යන්නේ නෑ කියලා කියනවා. ඊට පස්සේ කියනවා මේක පතුලට கிඳා බැස්සේ නැත්තම් මේ සැඩ පහරක් මේක සුළි වලට අහු වෙලා පතුලට கிඳා බැස්සේ නැත්තම්. ඒතර පතුලට கிඳා බැස්සේ නැත්තම් ඒත් නිවන කරා යනවා. මෙතන පතුලට கிඳා බසිනවා කියලා දැක්ුවේ මේ කාමයන්ට අහු වුණේ නැත්තම් කියන එක. ඒතර මට පෙන්වන්න ඕනේ ඒ කාරණාව. කියන මෙතන මේ කාම වස්තුන්ට හසු වෙන එකට කියනවා පත්ලට கிඳා බසිනවා කියලා. හරියට මේ වේගයෙන් ගසාගෙන යන කොටය මඩේ එරිනවා වගේ කියලා කියනවා කාමයන්ට අහු වෙන එක. ඒතරන්න තථාගතයන් වහන්සේ පෙන්වා දෙන දේ තමයි මේකට යම් වෙලාවක හසු වුණොත් එහෙම එයා කොයිතරම් ඉහළ ස්ථානයක හිටියත් ආයෙත් පහළටම යනවා කියලා කියනවා. ඉතින් ඒකට හොඳ නිදර්ශන ඕන තරම් තියෙනවා දැන් ජාතක පොත තුල මේ ඉරිදි ලබාගෙන අහසින් ගබන් කරන බෝසතාණන් වහන්සේ පවා හස වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් ඒකට තවත් එක සිද්ධියක් සඳහන් වෙන දැන් ඔය අට කතාවල එහෙම දැන් යන එක දවසක් මේ භික්ෂුන් වහන්සේලා පිරිසක් වැඩිමහල් තෙරුන් වහන්සේලාත් එක්ක මේ චාරිකාවක මේ ගමන් කරන අතරතුර ඈතින් පේනව එක වැහැරිලා ගියපු අත්පා ඇති මිනිස්සෙක් ධර්මෙන්දියෙකුත් කරේ තියාගෙන අපහාසයෙන් මේ භික්ෂුන් වහන්සේලා ඉදිරියට පැමිණෙනවා. ඉතින් ඔය අතර හිටියා පොඩි ස්වාමීන් වහන්සේලා පස්සෙන්ම ගියේ. ඒගොල්ලෝ අරයා දැකලා එකිනෙකාට විහිළු කරගන්නවා. අන්න ඔයාගේ තාත්තා එනවා කියලා අර එකිනෙකාට යාව පෙන්නලා විහිළු කරගන්න එකිනෙකා. ඉතින් ඔය කතාව අර මහලු බමුණට ඇහෙනවා. ඊට පස්සේ පොඩ්ඩක් ඒගොල්ලෝ නවතින්න කියලා තිරුන් වහන්සේගෙන් අවසර අරගෙන අර භික්ෂුන් වහන්සේලාට කියනවා ඔබ වහන්සේලා මං ගැන ඔහොම කතා කරන්න එපා කියලා කියනවා. දැන් වහන්සේලා මං කවුද කියලා හරියට තාම දන්නේ නැහැ කියලා. ඊට පස්සේ අත් දෙක පෙන්නලා කියනවා මං අද මේ විදියට හිටියට මගේ මේ අත් දෙකෙන් ඉරහඳ අතගාලා තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ ඊට පස්සේ විස්තර කියන මම මීට පෙර ওই විදිහටම මහාන වෙලා හිටියා. ඉරිදි බලත් මට තිබුණා. මං ඒ ඉරිදි බල වලින් මේ සඳහිරු පවා අත ගෑවා කියලා කියනවා. නමුත් මම මේ කාමයට අහු වෙලා නැවතත් මේ වගේ දුකට වැටුණා කියලා කියනවා. ඉතින් අන්න කොයිතරම් ඉහළට ගිහිල්ලා හිටියා. Taman අනුසේ වශයෙන් මේ ධර්මතා තියෙන තුරාවටම අර සැඩපහරක් වගේ කියලා කිව්ව එකයි. නැවත බිමටම යටටම හිර කරන්න පුළුවන් ගෙනල්ලා. ඉතින් ඒ වගේ උපදේශයක් දුන්නේ නිසා අප්‍රමාදීව කටයුතු කරන්න කියලා කිව්වා. ඉතින් එතකොට අන්න මේ කාමයන්ගේ ආදීන වේ තමයි මේ පෙන්වන්නේ. ඉතින් ඒකයි මේක ඕගයක් හැටියට කියන්නේ. ඊට පස්සේ මේ භවය ඒකත් ඒ වගේ දැන් මේ භව ඕග කියලා කිව්වේ දැන් මේකත් මේ සැඩ පහරක්. අපි මේ කාම ලෝකයේ තුල මේ කාම ලෝකයට හසු වෙලා මේ ඉන්නේ. පැහැදිලිනේ කනේ. කියන්නේ අපි දැන් මේ කාම ලෝකයට හසු වෙලා තමයි මේ ගසාගෙන යන්නේ. සැඩපහර. නමුත් අපිට පේන්නේ මේක සැඩපහරක් කියලා. ඇයි ඒ? මෝහය අවිද්‍යාව කියන සැඩපහරකුස් ඒත් එක්කම තියෙනවා. එහෙනම් මේ අවිද්‍යාව දැන් අපි මේ වෙන වෙනම සාකච්ඡා කළාට මේ එකම ධර්මතා කොටස එකම මේ තුනම එකට අරගෙන කතා කරන්නේ ආසව ඕග යෝග කියන තුනම ඒ හැමතැනම තියෙන ලෝභයයි, මෝහයයි, ditthiyයි කියන ධර්මතා තුන තමයි विद्यमान වෙන්නේ. ඉතින් කියන එතකොට මේ කාමය කියන ඕගය ඊට පස්සේ භවය කියන ඕගයක් දැන් තියෙනවා. ඊට පස්සේ ditthිය. දැන් ditthිය වශයෙන් ගන්නකොට ඒකත් ඕගයක් වගේ කියලා කියන්නේ දැන් යම් වෙලාවක අපට දෘෂ්ටියක් හටගත්තොත් දැන් සක්කාය දිට්ඨියත් ඒ වගේ ඕගයක් තමයි. ඒකත් අයිති වෙන්නේ ඒකට. දැන් කොයිතරම් ප්‍රබලව දැනිලා තියෙනවද කියනවා නම් දැන් සක්කාය දිට්ඨිය කියන එක දෘෂ්ටියක් හැටියට අපිට තේරෙන්නේ නැහැ නේද? ඒක ඒ තරම් අපිට බද්ධ වෙලා තියෙන්නේ. අන්න සැඩපහරි ස්වභාවය. ඉතින් එතකොට දැන් සක්කාය දිට්ඨිය කියන්නේත් ඒ වගේ දෘෂ්ටියකට අහුවීමක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් කියන එතකොට දැන් අප තුළ නිරන්තරයෙන්ම මේ සක්කාය දිට්ඨිය බලපවත්වනවා. නමුත් සක්කාය දිට්ඨිය බල පැවැත්වුණාට අපිට හිතෙන්නේ මේක මේ දිට්ටියක් කියලා. අපි මේ දිට්ටියකට අහු වෙලා තියෙන්නේ කියලා හිතෙන්නේ නැහැ. හේතුව අර මෝහය කියන එකට අපි අහු වෙලා තියෙන නිසා. ඉතින් මේ මෝහය තමයි දුරු කරන්න ඕන. මොකද මෝහයෙන් තමයි මේ යම් වෙලාවක අපි දෘෂ්ටිගත වෙන්නේ. ඊට පස්සේ ලෝභයෙන් ඇලෙන්නේ. මෝහය තියෙන නිසා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මෙන්න මේ වගේ හේතු ධර්ම උපනිශ්‍රය වෙච්ච නිසා මෙන්න මේ සත්වයාට මේකෙන් ඊතරට යන්න බැරි වෙලා තියෙනවා කියලා පනවලා තියෙනවා. ඉතින් එතකොට අපි තේරුම් ගන්න ඕන කරන දේ තමයි දැන් කාම රාගය කියන නැත්නම් කාමාසව නැත් කාමාසව ඊළඟට ඒක ආසව ධර්ම අතරින් එක ඊට පස්සේ ඕඝාත හතරින් विद्यमान වන එක කාම ඕග කියන එකත් ඊට පස්සේ යෝග යෝග කියලා කියන්නේ මේ යෙදීම කියන අර්ථයෙන් තමයි යෝග කියලා කියන්නේ උපසිතනත් කාම යෝග කියලා කියන්නේ මේ සත්වයෝ මේ කාමයේ තුල යොදවනවා. භවයේ තුල යොදවනවා. ඒක හරියට පෙන්වා දෙනවා දැන් කරත්තයකට ගොනුන් යොදනවා වගේ කියලා කියනවා. දැන් කරත්තයකට ගොනුන් යොදුනහා යෙදුවාම ඔහු ඒක ඇදගෙන යන්න ඕන. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ඇදගෙන යන්න වෙනවා. එයාට ඒකෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. හසු වුණොත්. ඒක පැහැදිලි නේ දැන් අපි දැකලා තියෙනවා. අමාරුවෙන් ඒගොල්ලෝ ගමන් කරන්නේ. දැන් ඒ වගේ කෙනෙක්ට කරත් එකට ගැට ගැහුවාම එයාට ඒ බර අදින්න වෙනවා. කොහොම හරි අදින්න වෙනවා. අන්න ඒ වගේ මේ යෝග දැන් කාම යෝග, භව යෝග, ditthi යෝග, අවිජ්ජා යෝග කියන්නේ දැන් කාමය කියන ලෝභය තුල සත්වයා යොදවලා තියෙන්නේ. ඊට පස්සේ භවය තුල යොදවලා තියෙන්නේ. අවිජ්ජාව තුල යොදවලා තියෙන්නේ. ඉතින් එතන මොකද්ද වෙන්නේ? ඒ නිසා මේක අපිට දැන් ඇදගෙන යන්න වෙලා තියෙනවා. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි අපිට දැන් අකමැති කියලා බේරෙන්න බෑනේ. යන්න වෙනවා. ඉතින් අන්න ඒ තුනේම තියෙන්නේ ධර්මතා වශයෙන් නම් තියෙන්නේ ලෝභයයි, ditthiyයි, මෝහයයි තියෙන්නේ. ඊට පස්සේ දැන් ලෝභය කියන එක දුරු වෙනකොට ලෝභය කියන එක දුරු වෙන්නේ අනාගාමී මාර්ගයෙන් කියලා කියනවා. ඒ කියන්නේ දැන් සෝතාපන්න වෙච්ච කෙනාටත් ලෝභය තියෙනවා. ඒ නිසානේ එයා රූපවචර අරූපවචර ලෝකයේ තුල උපදින්නෙත් නැවත සෝතාපන්න වෙච්ච කෙනා. එයාට ලෝභය තියෙනවා. ඊට පස්සේ කියනවා දැන් ditthිය කියන එක දුරු වෙන්නේ සෝතාපන්න මාර්ග චිත්තේ. සක්කාය ditthිය ප්‍රහාණය වෙනවා. ඊට පස්සේ කාමෝග භවෝග කියන දෙකට අදාළව ලෝභය දුරු වෙන්නේ අරහත් මාර්ගයෙන් කියලා කියනවා. මොකද අනාගාමි මාර්ගයෙන්වත් දුරු වෙන්නේ මේ ලෝභය සහ මේ මෝහය කියන එක. ඒ නිසා තමයි අනාගාමී වෙච්ච කෙනත් නැවත සුද්ධාවාස ලෝකයන් තුල ප්‍රතිසන්දිය ලබන්නේ. ඒ ලෝකයන් තුල. ඒක දුරු වෙන්නේ අරහත් මාර්ග චිත්තේ. ඉතින් ඒ දක්වාම මේ ආශ්‍රව, ඕග, යෝග කියන ක්ලේශ ධර්මයන් සත්වයාට හානි පමුණුවනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ආකාරයේ විග්‍රහයක් ඉදිරිපත් කරලා මේ ධර්මතා එකට සම්පින්ඩණය කරලා දේශනා කරන්නේ මේවා සත්වයා තුළ යෙදෙනකොට ඔවුනොවුන්ට විරුද්ධ ආකාරයෙන් ඒ වගේම ඔවුනොවුන්ට හිතවත් ආකාරයෙන්ුත් යෙදෙනවා කියලා. ඒකෙන් අදහස් කරන්නේ දැන් කුසලයට අකුසලයෙන් උපනිශ්‍රයක් ලැබෙනවා කියන එකක් සාමාන්‍යයෙන් අපි පිළිගන්නේ නැහැ. කියන්නේ දැන් අකුසල් සිත් කුසල් සිත් කියලා බෙදෙනකොට අකුසල ධර්ම හැටියට වෙනම කොටාසයක් පනවලා තියෙනවා. කුසල ධර්ම හැටියට වෙනම කොටාසයක් පනවලා තියෙනවා. එතකොට අකුසල ධර්ම සහ කුසල ධර්ම කියලා අපි සාකච්ඡා කරනකොට දැන් අකුසල ධර්මයෙන් එක් පැත්තකින් කුසලයටත් උපකාරයක් වෙනවා. දැන් ඒක තමයි දැන් ප්‍රත්‍යකාණ්ඩීදී උගන්වන්නේ. දැන් අපි දැන් මේ මොහොතේ කුසලයක් රැස් කරනවා. ඒ කුසලයක් රැස් කරනකොට ඒ කුසල් සිත තුල නම් කොහොමත් අකුසල චෛසිකයක් එදෙන්නේ නැහැ. ඒක පැහැදිලිනේ. නමුත් ඒ සිත තුල අකුසල චෛසිකයක් නොයදුනාට පටිච්ච සමුප්පාදයේදී අපි ඉගෙනගෙන තියෙනවා දැන් කුසල් අකුසල් කියලා ඔක්කොම අයිති වෙන්නේ සංඛාර කියන කොටසටනේ. පටිච්ච සමුප්පාදයේදී ඉගෙනගෙන තියෙන්නේ අවිද්‍යාව උපනිශ්‍රය කරගෙන ඇති වෙනවා කියලා සංස්කාරනේ. අවිද්‍යාව පත්‍ය සංඛාර. එතකොට අවිද්‍යාව කියන්නේ මෝහය. මෝහය කියන්නේ අකුසල ධර්මයක්. එතකොට අන්න ඒ අකුසල ධර්මයක් එක පැත්තකින් උපකාරයක් වෙනවා සංස්කාරයන් හටගන්න. එතකොට සංස්කාර කියන කොටට පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනෙන්ජාභ කියන තුනම එකතු වෙනවා. එතකොට අන්න මෙතන එහෙනම් අප කුසල් රැස් කරනකොටත් අකුසල් රැස් කරනකොටත් ඒ කුසල් අකුසල් කියන දෙකම රැස් කරන්නේ කුමක් නිසාද? අවිද්‍යාව නිසා, මෝහය තියෙන නිසා. එතකොට ඒකම තමයි දැන් අනුසේ ධර්ම හැටියට උගන්වන්නේ. දැන් අනුසේ ධර්ම හැටියට අපිට ඉස්සරහට ඉගෙන ගන්න ලැබෙනවා. ඒතර ඒවා තුලින් පෙන්වා දෙන්නේ අපි දැන් ධ්‍යාන උපදවාගෙන ඉරිදි ප්‍රාතිහාරි පාන මොහොත තුල අරූපවචර ලෝකයේ තුල ඉන්න වෙලාවෙදිත් එයා තුල අනුසේ වශයෙන් මේ අවිද්‍යාදී ක්ලේශ ධර්ම ටික ඒ විදිහටම තියෙනවා. හැබැයි ඒවා කාමවචර ලෝකවල රූපවචර අරූපවචර ලෝකවල උපදින්න බාධාවක් ඇති කරන්නේ නැහැ. හැබැයි නිවනට බාධාවක් ඇති කරනවා. ඒ නිසා තමයි නිවන් දකින්න බැරි අනුසය ධර්මයන් ප්‍රහාණය කරන කම. ඉතින් ඒ නිසා අපි තේරුම් ගත යුතු කාරණාවක් තමයි අපි දැන් කෙනෙකුට මේ කතාව මේ විදිහට අවබෝධයකින් තොරව ප්‍රකාශ වුණා. දැන් අපි කුසල් කරන්නේත් අකුසල් කරන්නේත් අවිද්‍යාව නිසා කියන එක සාමාන්‍ය ලෝකයට ඒකතරම් මේ යහපත් ආකාරයෙන් දැනෙන දෙයක් නෙවෙයි. මොකද අපි තේරුම් ගත යුතු දේ තමයි දැන් කුසලයේ රැස් වෙන්නේත් අකුසලයේ රැස් වෙන්නේත් අවිද්‍යාව තියෙනකන් විතරයි. කියන්නේ මෝහය තියෙනකන්. මොකද්ද හේතුව? දැන් අපි හොඳට ඉගෙන ගත යුතු දේ තමයි ලෝකයේ තුල අපි අර සම්මුතිය තුල විවහාර කරන දේට වඩා පරමාර්ථ වශයෙන් ලෝකයේ තුල විද්‍යමාන වන ධර්මතාවය ගොඩාක් වෙනස්. දැන් අපේ සාමාන්‍ය ලෝකයේ තුර ජීවත් වෙමින් අපි කල්පනා කරන දේ තමයි සත්වයාට සුගතිය තුල ඉපදෙන්න නම් අනිවාර්යයෙන්ම කුසලයක් අවශ්‍යයි කියන එක. ඒක විවාදයක් නැහැ. ඒක පැහැදිලි. නමුත් කුසලය උපදින්නේ අකුසල් තියෙනකන් විතරයි. දැන් ධර්මතා කියන දේවල් නිස්කාරණේ උපදින්නේ නැහැ. හේතුවක් නැතුව උපදින්නේ. එතකොට කුසලය උපදින්නේම අකුසලයේ යටපත් කරමින්මයි. දැන් කුසලය කියන එක විග්‍රහ කළෙත් ඒ ආකාරයෙන්නේ කුස සංඛාතේ පාපකේ අකුසලයේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්වංසෙන්ති කුසලා කියලා කියනවා. දැන් කුස සංඛාතේ පාපකේ අකුසලයේ ධම්මේ. දැන් කුස සංඛාත කියන්නේ දැන් කුස කියලා තියෙනවා තනකොළ වර්ගයක්. ඒතර ඒ දේවල් අපි මේ හරියට බලන්නේ නැතුව ඇද්දොත් එහෙම අත කැපිලා යනවා කියලා වගේ කියන මේ අකුසල ධර්මත් මේ සත්වයාට පීඩා පමුණුවන ධර්මයක්. ඒතර කුසලයෙන් කෙරෙන්නේ මේ අකුසල ධර්මයන් සොලවන එක, කම්පා කරන එක, දුරු කරන එක තමයි කුසලයෙන් කෙරෙන්නේ. එතකොට යම් වෙලාවක අපි තුල අකුසල් තියෙනවද? අකුසල් තියෙනකන් විතරයි කුසල් උපදින්නේ. එතකොට දැන් යම් කිසි කෙනෙක් රහත් ඵලයටපත් වුණොත් අන්න රහත් ඵලයටපත් වෙනවා කියලා කියන්නේ සියලු අකුසල් දුරු කරනවා. සියලු කෙලෙස් දුරු කරනවනේ ආශ්‍රව දුරු කරන එක ආශ්‍රවක්ෂය කර ඥානෙ උපද්දවා ගැනීමත් සමගින්ම මේ සියලුම ආශ්‍රව කෙලෙස් කියන දේවල් දුරු කරනවා. එතකොට අන්න රහතන් වහන්සේට කිසිම ක්ලේශ ධර්මයක් නැත නිසා අකුසල ධර්මයක් නැත නිසා රහතන් වහන්සේට කුසල් උපදින්නේ නැහැ. ඒ නිසා තමයි පුඤ්ඤ පාප පහේනස්ස නත්ති జాగරතෝ භයං කියලා කියන මේ රහත් වෙච්ච කෙනාට කුසල් අකුසල් වලින් වැඩක් නැහැ. ඒක අපි සාමාන්‍ය ලෝකයට ගලපන්න හොඳ මේක මෙතන කියවේ රහත් කෙනාට. ඇයි රහත් කෙනා කෙලෙස් ආශ්‍රව දුරු කරලා කුසලයෙන් කුසලයේ උපදින්නේ මොකද කුසලයෙන් කරන කෘත්‍යයක් තියෙනවානේ. එතකොට රහතන් වහන්සේට කුසල් උපදින්නේ නැහැ කියලා කියන්නේ කුසලයෙන් කෙරෙන්න කෘත්‍යයක් නැති නිසා. ඒ කුසලයෙන් කෙරෙන කෘත්‍ය තමයි අකුසල් දුරු කරන එක, යටපත් කරන එක. නමුත් රහතන් වහන්සේ සියලු ආශ්‍රව දුරු කරපු නිසා නැවත කුසලයෙන් දුරු කරන්න දෙයක් ඉතුරු වෙන්නේ සූක්ෂම ස්වභාවයන් තේරුම් අරගෙන මේ අවිද්‍යාව කියන මුලා බව දුරුකොට විද්‍යාව උපදවාගෙන මේ ලෝක ඉක්මවා යාම පිණිස මේ ධර්මයන් අපට උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගන්නවා හැම දිනාටම තෙරුවන් අද දවසේත් ඊ타මත්ම වැදගත් දහම් කාරණා ඊ타මත්ම निराවුල් සරල ආකාරයට අපට පහදා දුන් පූජ්‍යපාද ඉඟුරුවත්තේ ධම්මගවීෂී ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරපූර්වක ස්තුතිය ගෞරවය ප්‍රණාමය පුද කර සිටිනවා. අපි යලිත් ලබන සතියේ සුපුරුදු වේලාවට හමු වනතුරු ඔබ සැමගින් සමුගන්නවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.